ඒත් එක්කම ස්වාමීන් වහන්සේ තවත් එකක් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරොත් හොඳයි කියලා හිතෙනවා. එතකොට ප්‍රඥාප්ති වශයෙන් එහෙම මේ බුදුහාමුදුරුවෝ මගේ ඉස්සර ආත්මය කියලා කිව්වට ඒ වගේම මේ අපි මේක තුල මේ ධර්මයේ දියුණු කරනකොට අපි බලාපොරොත්තු වෙනවා එක්ක මේ ආත්මේ සෝවාන් වෙනවා එහෙම නැත්නම් ඊළඟ ඉදිරි <laughs> කාලයේදී සෝවාන් වෙනවා කියලා. එතකොට දැන් වෙනස් වෙමින් යන නාම රූප පරම්පරාවක් තියෙනවා. එහෙම නේද? ඒක එතකොට වෙනස් වෙමින් යන නාම රූප પરම්පරාව හඳුනා ගත්තාම ඒ પરම්පරාව මේ මේ පවතින પરම්පරාව ඛණ්ඩණය නොවි පවතින කාල පරිච්ඡේදය අපි මේ ආත්මයයි කියලා සම්මුති වශයෙන් හඳුනා ගන්නවා. ඊළඟට එතනින් පස්සේ අභිනවයෙන් තවත් කර්ම වේගයකින් අභිනවයෙන් හටගන්නා પરම්පරාව ඊළඟ ආත්මයයි කියලා අපි හඳුනා ගන්නවා සම්මුති වශයෙන්. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ පවා ආත්ම කියන වචනය බොහෝ සූත්‍රවල ගාථාවල පාවිච්චි කරලා තිනවා. අත්තත්ත මනපෙක්විත්තා පරත්තම් දීයතේ අතෝ. එතකොට ආත්මාර්ථය නොසලකා පරාර්ථය වෙනුවෙන් දෙනවා. එතකොට මේ මේ විදිහට ආත්ම කියන වචනය අත්ත දත්තම් පරත්තේන බහුනාපින හාපේ. එතකොට ආත්ම අර්ථය හරියට දන්නා වූ තැනැත්තා කොච්චර ලොකු පරාර්ථයක් වෙනුවෙන්වත් ඒ ආත්මාර්ථය නැති කරගන්නේ නැහැ. මේ විදිහට ආත්ම කියන වචනය බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරනවා සම්මත වශයෙන්. එහෙමයි. පරමාර්ථ වශයෙන් දැක්මක් හැටියට එහෙම පාවිච්චි කරන්න පුළුවන් කමක් නැහැ කියන බව නුවණින් අවබෝධ කරගන්න. ඉතින් නුවණින් අවබෝධ කළ යුතු කාරණය අපි සම්මුති කතාවට පාවිච්චි කරන්න බෑ. එහෙම කතා කරන්න ගියොත් එහෙම අපිට ඔබය මමය කියලා කතා කරන්න බෑ. නම් කියලා කතා කරන්න බෑ. මේ පංචස්කන්ධය අර පංචස්කන්ධය කියලා තමයි කතා කරන්නේ. එහෙම වුණොත් ඉතින් අර මානසික රෝහලට තමයි ගෙනියන්නේ. ස්වාමීන් වහන්ස එතෙන්දි මං අදහස් කරේ දැන් උතනත් ඊ타මත්ම සියුම් සියුම් තැනක් තියෙනවා ඒ කියන්නේ වෙනස් නොවන පදාර්ථයක් ඔය වෙනස් වෙමින් යන දේ තුල තියෙනවා කියන හැඟීමක් එතකොට හැඟීමක් කෙනෙක් තුළ ඇති වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ මේක කොච්චර අපි නාම රූප ධර්ම પરම්පරාවක් කියලා කිව්වා වුණත් දැන් ඒක තමයි අර මේ සක්කාය දිට්ඨිය තියෙන සූක්ෂම ගතිය. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන තෙක්ම ඒකේ අනුසය, ඒකේ මූලය අපේ චිත්තසංතානේ පවතිනවා. ඒ පවතින නිසා එක් එක් ස්වરૂපයන්ගෙන් ඒක සක්‍රිය වෙන්නට පුළුවන්. ඉතින් ඒක සක්‍රිය වෙන ප්‍රමාණය එක එක්කෙනාගේ ප්‍රඥාවේ අඩු වැඩිකම මත තමයි තීරණය වෙන්නේ. එහෙමයි. ඉතින් අපිට සක්කාය දිට්ඨිය ඇති කෙනෙක් තුළ, ඒ කියන්නේ සෝවාන් නොවුණු කෙනෙක් තුළ මොන විදිහෙන් කතා කළත් එයා ਸਰව සම්පූර්ණයෙන් මේ නිවැරදි දෘෂ්ටියක් මත කතා කරනවා කියන එහෙම පැහැදිලි निराවුල් දැක්මකට එන්න පහසු නැහැ ඒක. එහෙමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි තෙරුවන් සරණයි.